අතට ගොඩක් ක්‍රම ඇති නැත්නම් විචල්්‍ය සාධක රාශියක් ඇති නම ਸਰවචනාසික තියෙන ඒ දේශනා විලාස අනුව උන්වහන්සේ මෙතනදී අපේ පහසුවට ඒ අනුග්‍රහ පහකට කඩලා තියෙනවා ඒ නිසා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ අනුග්‍රහිත සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතේ ඒ කියන්නේ පහේ කරුණු කොට ගන්න තැන්වල.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 මම හිතන අපි ඊහවස එකතු වෙච්ච ලාදී සෑහෙන්න වෙලා අරගත්තා. මේ විවිධ අම්මලාගේ දරුවෝ විවිධ රට රටවල් වල හැදිච්ච ඇත්තෝ විවිධ රුචි අරුචිකම් තියෙන ඇත්තෝ මෙහි ඉන්න ටිකේදී මෙන්න මේ අපි පටු තීරුවට එකඟ වෙන්න ඕනේ. අපිට මේ කටයුත්ත අවසානයේ දක්වාම කරදරයක් නැතුව යන්න. ඉතින් ඒකට මේ හැම කෙනාගේම දක්වන කැමැත්ත සාමූහික අනුග්‍රහිතය අපිට කියලා ගන්න පුළුවන්. ඒකේ කැමැත්ත දක්වාට බෑ හැම කෙනෙක්ම ප්‍රතිතද කරගන්න වෙනවා. ඒ පවතින දුෂ්කර දේවල් වලට හැඩ ගහින්න වෙනවා. එතකොට පුද්ගලිකවත් අපට ඒ සඳහා අනුග්‍රහ කරන්න වෙනවා. ඉතින් මේක සමහරු සද්ධාවෙන් කරනවා, සමහරු බුද්ධියෙන් කරනවා.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 කියපු දේ සුද්ධ ලියවිලක් පාටපත් වෙලා ඉවරයි. ඒක විවේචනය කරන්න හෝ ඒ ගැන සාකච්ඡා කරන්න ඉඩක් නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ සාකච්ඡා අනුග්‍රහිතේ නැත්තම් ඒක හරියට ගොවිතැන දාන්න නැතුව ගොවිතැන්පත් කරන ගොවියෙක් වගේ සාකච්ඡා අනුග්‍රහිතෙන් තමයි අපි හොඳට කොළදාව කෝක වෙතත් මුල් ටික ගහේ හොඳට වැවෙන්න හොඳට පාංශු ජලය පාංශු වාතය ලැබෙන විදියට අතුරු යත් කෑම වගේ එකක් තමයි මේ ගොවිතැන් වලදී කරන ක්‍රියාවත් එක්ක මේ ධර්ම සාකච්ඡා නැත්නම් සාකච්ඡා අනුග්‍රහිත දක්වලා තියෙන්නේ.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 ඉතින් ඒ අපි කියන ඒ සූත්‍ර පිටකයේ සරුවච්ච භාසිතක් තියෙනවා. ඒ වගේම ත්‍රාවක භාසිතක් තියෙනවා. මේ සම්මාදිට්ඨි සූත්‍රය ඇත්තම ශ්‍රාවක භාසිතයක්. එහෙම නැත්නම් ධර්මසේනාධිපති ඒ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්. ඒ මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සරුවච සාසනයට මවක් වගේ දරුවන් බිහි කිරීමේ දරුවන්ගේ ගැබ පෝෂණය කිරීමේ හැකියාව තියෙන උන්වහන්සේට ඒ නිසා උන්වහන්සේට බොහොම බුදුහාමුදුරුව සම්බන්ධයි ධර්ම කරුණු හොඳට දන්නවා ඒ වගේම අලුතෙන් සාසනට බැඳෙන පෘ탁ජන පුද්ගලයන් ඒ පළවෙනි මාර්ග ඥානෙ පිහිටුවීමේදී අන්තිම දක්ෂයි. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වෙන ගොඩාක් අර දන්න කරුණු බාලාංශ පන්තිර උගන්වන ගුරුවරෙක් වගේ නැවත නැවත උගන්වන්න. එතකොට ධර්ම කරුණු ගුණ වීමක් කරුණු කොටක් දන්න එක නම් ඇත්තට අපිට කියද හැකි උපස්ථායක ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොටක් තිබුණා. නමුත් මේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ධර්ම කරුණු ගොඩ ගොනු කිරීමේදී එක දෙක තුන වශයෙන් පෙළ ගැස්වීමේදී පුදුම දක්ෂකමක් ඇති කරලා තියෙනවා. උදේ ඒ වගේ වෙනකොට උන්වහන්සේට තියෙනවා මේ සංඝයාට මෙන්න මේ විදිහට මේ කරුණු ටික ගොනු කරලා දුන්නොත් තරුවචනාංශදී තනුවචනාංශේ තැන් තැන් වලදී වගේ දේශනා කරපෙහුවා ඒ ගොනු කරලා දෙන්නොත් ඒ අත්තන්ට ඒක ලාභයි කියලා සූත්‍ර කීපයක්ම තියෙනවා. ප්‍රයෝජනේ සලකලා ඒ ගෝල බාල පිළිසෙට කියලා දෙන. ඒකෙදී තමර්ණ සූත්‍රය තමයි සංගීති සූත්‍රය මේ ධම්මාදිට්ඨි සූත්‍රයට ඒක අවශ්‍ය නැහැ. ඒකෙදී ධර්ම සංගායනාවක් කරන්න ඉස්සර වෙලා මේ වගේ කරුණු ගොඩක් තියෙනකොට පෙළ ගැස්වීම පිළිබඳ සැකිල්ල ਸਰවචන්සේ වැඩ ඉන්නකොටම මේ මහා සාරිපුත්‍ර සාංශ කරලා තියෙනවා. සාරිපුත්‍ර සාංශ ඇත්තම ਸਰවචන්සේට කලින් පිරුණම් පෑවා. එතකොට ඉස්සරහට මේ ධර්මයේ ගෙනියනකොට ඒකේ ව්‍යාකරණ කැඩෙන්නේ නැතුව භාෂාව කැඩෙන්නේ නැතුව පණිවිඩේ ආහාරපද්ධතිය නැති වෙන්නේ නැති වෙන විදිහට ගෙනියන්නත් මේ වගේ උතු ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරාට පස්සේ කවුරුත් එක වෙනස් කරන්න යන්නෙත් නැහෙනේ. අනිත් වගේ එකට ගරුගාම්භීරත්වයක් දෙන්නත් බොහොම කල්පනා කරපු කෙනෙක්. ඒක තැනකදී ඇත්තටම සර්වචන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ මේක ඉස්සරහට යන්න මේක මේ මේ විදිහට විනී නීති පනවන්න ඕනේ. මේ මේ විදිහට කටයුතු කරුවොත් හොඳ නැද්ද කියලා. ඉතින් ඒ වුණාට මේ ਸਰවචනාසේ අවස්ථාවේ එන විදිහටයි කාරණා කාරණා ඉදිරිපත් කරන්නේ.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 ඒතකොට සාර්ථකගෙන තවත් ක්‍රමයක් තියෙනවා. ආයෙත් ඒක විස්තර කරනවා. එතකොට පේනවා ඉස්සලකට වැඩිය මේක ප්‍රබුද්ධයි බොහොම මනබන්දන විදියට තියෙනවා රසවත් ඕජාව සහිතයි කියලා. ඊට පස්සේ නැවතත් අහනවා ඔయితත් ඔච්චරමද ක්‍රම තව නැද්ද කියලා. ඉතින් සාරිපුත්‍ර සාහස මේ එකින් එකක් දිගට දිගට ප්‍රශ්නයක් උත්තරයක් තාලෙට දිගට විස්තර කරන්න වෙලා අරගෙන තියෙනවා. ඉතින් මේ පළවෙනිම නැත්නම් නිදාණයට පස්සේ හම්බෙන කර්මපත වාරය තමයි නැත්නම් මේ කර්මේසා කර්මඵලය හරහා සම්මාදිට්ඨිය විස්තර කරන අවස්ථාවට අදාළ pāli වාග්මාලාව තමයි මම ඉදිරිපත් කරේ. යතෝචකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච කුසලංච පජානාති කුසල මූලංච එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජගතස සිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදේ සමන්නාගත්ෝ ආගතෝ ීමන් සද්ධම්මන්ති. යම් කෙනෙක් මේ අපේ සුවිරු ඥානත්තා වූ මේ ශ්‍රාවකයෙක් අකුසලංච පජානාති. කියන සම්මාදිට්ඨිය පටන් ගන්නේ අවිද්‍යාවට හේතු වෙන කරුණු දැනගැනීම. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨිය ප්‍රමාණ කිරීම කියලා කියන්න පුළුවන්.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 ඒක දැනගත්තට පස්සේ තමයි අකුසලයේ පිළිබඳ අවදි භාවය හරහා තමයි මේ අකුසලයේ මම දැන දැන කරන්නේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් එහෙම ස්වභාවයෙන් නරක වැඩ කරන්නේ ඒක ਸਰවඥාන්සේ මුලින්ම ප්‍රකාශ කරපු එකක්. ඊට පස්සේ ඇතිවෙච්ච ගොඩාක් බටහිර තා ආශ්‍යාකරයේ දර්ශන වලට හේතු වුණා මේ මිනිස්සයා ස්වභාවයෙන් වැරදි කරන්නේ එහෙමනම් මේ වැරදි කරන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ නිසාද? එහෙම නැත්නම් මේ මිනිස්සයාගේ වැරදි වෙන්නේ කොහොමද? ඉතින් කාල් මාක්ස් තුමා කිව්වා මේ පන්ති අරගලේ නිසා හොඳ මිනිස්සයා නරක කෙනෙක් බවට පත් වෙනවා. සරුවචනසේ සඳහන් කරනවා මේ අකුසල නිසා ඒ මනුස්සයා මිත්‍යා දිට්ඨියට වැටෙනවා නරක වැඩ කරනවා. නමුත් මේ අකුසල මූලය දහකුසලයේ කරනකොට නම් පුද්ගලයෙක් තැනක් වෙලාවක් තියෙනවා.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 අකුසලයේ දැනගන්නවා ඒකේ අකුසල් මුලත් සහිතව අකුසලයේ දන්නවා කියන එක කුසලතාවයක්. ඒක බුදුහාමුදුරුවෝ මේ විදිහට ඉදිරිපත් කරේ නැත්නම් අපි හිතන්නේ මේ අකුසලයේ ගැන කතා කිරීමත් අකුසලයක්. ඒකේ අලගිය මුලගේ විතර වෙන එකත් අකුසලයක්. ඒක නිසා ඒ කුසලතාවයකට ඒක වැටෙන්නේ නැහැ. සර්වචන්නාංශයේ තියෙන තැනින් පටන් ගන්න. දන්න තැනින් පටන් අරගන්නේ. ඒ නිසා අපිට එදිනදා ජීවිතේ මේ වගේ සිදුවන අකුසල් තියෙනවා. ඒ අකුසලයේ දිහා බලන්නේ කහරහා බලන හැටියට ඒ දැකීම අකුසලයේ සහ අකුසලයේ මුල දැකීම කුසලතාවයක්. ඊට පස්සේ කුසලතාවය Tamanne කොහෙන්ද එන්නේ මේක?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 එතකොට ඕනම කෙනෙකුට තේරෙන පටන් අර ගන්නවා අපි මරන්න කැමති නෑ මැරෙන්න කැමති නෑ අඩු ගානේ මරණ තර්ජනයක් කෙරුවත් අපි මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු යනවා මට මරත තර්ජනය කරයි කියලා නමුත් මේ වගේ Taman tamanගේ ආත්මයට ප්‍රේම කරන වගේ හැම කෙනෙක්ම ප්‍රේම කරන එක ධර්මතාවයක්.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 ඒකෝට තමයි ඒ තව කෙනෙකුගේ ජීවිතේ නසනවා කියන එක Taman අකමැති නිසා ඒ වෙලාවේ වාසියට එම කිරීමට අකුසලයක් කියනවා. ඒ තම වස්තු හොරකම් කරනවා Taman කැමති නෑ. හැබැයි අන්සතු වස්තුව නොදුන් දෙයක් ගන්නවා. ඉතින් මෙතන තියෙන මේ මානසික දුර්වලකමට අකුසලයි කියලා කියනවා.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 ඒ නිසා කාමීත්‍යචාරයේදීත් අපි මරණ දඬුවක් වැරද්දක් නොකලට අකපදයක් නිසා මිත්‍යාචාරයක් නිසා ආචාර ධර්මයක් නොවෙන නිසා විශාල චිත්ත පීඩ ඇති වෙනවා. ඒ චිත්ත පීඩාවෙන් අපිට Tamanට මේක සිද්ධ වෙනවා. නිසා මේ කාරණා තුන එවකට කියන්නේ සරුවචනස වැඩ හිටපු කාලේ තිබිච්ච කර්මය සහ කර්මඵලය පිළිගන්න හැම ආගමකම සම්මත වෙලා තිබිලා තියෙනවා. අනිකුත් සූත්‍ර දිහා බලනකොට හොඳට පේන්න තියෙනවා. කායික දුස්චරිත කියනකොට මෙවුවා ඒ කාලේ වෙනකොටවත් පෙළ ගැහිලා තිබිලා තියෙනවා. ඒතර බොරුව කේලම හිස් වචන පරස වචන කියන මේ කරුණු ටික ගත්තත් ඒව කෝගෙම තියෙන්නේ යම් කිසි Tamanගේ කාමාශාවක් ඉෂ්ට කරගැනීමේ අදහසින් බොරුවක් කියනවා කේලමක් කියනවා හිස් වචන පරස වචන කතා කරනවා.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 මොකද ඒ යාමේදී උඟාක් අපි සැප හොයන වෙලාව, ඉඳුරන් පිනවන වෙලාව, ඒක වර්ණ දශකයේ බල දශකයේ වශයෙන් වැටෙනවා. ඉස්සලම අපිට තියෙන්නේ මන්ද දශකේ ඊගාවට ක්‍රීඩා දශකේ. ක්‍රීඩා දශකේදීත් ඒ ක්‍රීඩාව පිණිසත් පවු කරනවා. ආයේ ගණන් ගන්නෙත් නෑ. එහෙම නැත්නම් ලෝකේ අපිට සංගීත සෙල්ලම් භාණ්ඩයක් විතරයි. සත්තුත් එහෙමයි අනික් පරිසරත් එහෙමයි ක්‍රීඩාව තමයි. ඊට වර්ණ දශකයට ගියාමත් බොහොම වර්ණවත් ඉන්න කැමැති ඒ නිසා කර්ම සකර්ම පිළිගන්නේ. ඒ වගේම බල දශකයට ගියාමත් තමන් කරන දේ සාධාරණයි. මොන දේෙන් හරි කමන්නේ තමන් සාධාරණීකරණය කරනවා. ඇත්තටම බලනකොට අපි මනුෂ්‍ය ජීවිතයක් මේ වගේ සම්ප්‍රදාන කුල දශක දශකයකට විස්තර කරන්න ගියාට බටහිර දැනුම තාම මේ වර්ණ දශකේවත් පන්නලා නැහැ. ඉතාමත්ම බොළඳයි. ඒගොල්ලන්ට කොහොමඩක්වත් බෑ කර්මේශා කර්මඵලෙ පිළිගන්න තිබුණත් ඒගොල්ලෝ එක පැත්තකට කරගන්නවා. එතකොට මේ අවශ්‍ය කරන ඒ සැප සාධනය නැත්නම් මේ ඉඳුරන් පිනවීම කරගන්න බැරි නිසා. ඒ නිසා හරි දැන් ඒක ඒ යුගයේ පෙරලියක් සිදු වෙන වෙලාවේදී පුදුමාකාර විදිහට මේක උගුර හිර වෙලා තියෙන්නේ කර්මේශා කර්මඵලෙ පිළිගන්නවද නැද්ද කියලා. ඒ නිසා බටහිර බුද්ධ학ම කියලා කියන්නේ ඒ අතන මේ කර්මය සහ කර්මඵලය පිළිගන්නලා දෙන්න පුළුවන් නම් ඒක විශාලම ආශියාකරේ ලොකු වගකීමක් වෙනවා අපේ දේශකයන් වහන්සේලා වගකීමක් වෙනවායි කියලා. ඒ බටහිර බුද්ධහම ගැන කතා කරනකොට ගොඩාක් විස්තර තියෙන්නේ මේ පුනරුත්පත්ති හේතු ගැන දීම කර්මය සහ කර්මඵලය පිළිගන්නවා දෙීම කියන එක.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 කොහොම පහත් ලීලාවකට වැටෙනවා. එයා ළඟ සුදු පාටක් පේන්නත් නැහැ කළු පාටමයි තියෙන්නේ. එයාට කළු පාටයකට තාපේ උරා ගන්න වැඩි. ඒ නිසා තව තවත් නපුරු ධර්ම අකුසල් එවැනි කෙනාට රැස් වෙනවා. බයලජ්‍ය දෙකට කියනවා සුඛ ධර්ම කියලා සුදු පාට. ඒක තාපේ පරවර්තනය කරලා දානවා සීතල කරනවා.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 මොකද ඒ දියුණුව ගත්තෙම බයලජ්‍ය දෙක පාවාදී. ඒක නිසා ඒ දියුණුව සුද්ධම කියන්න බල මිච්ඡා දිට්ඨියක්. මිච්ඡා සංකල්පයෙන් පටන් ගන්න තියෙන මිත්‍යා දෘෂ්ටිකෙන් පටන් ගන්න තියෙන ඒ කාන්තේ මානවය නැති කරනවා. ඒ වගේම ශිෂ්ටාචාරය නැති කරනවා. ඒක නමුත් අනිත් පැත්තෙන් පුදුමාකාර විදිහට ඉඳුරම් පිනවීමක් ඇති කරලා තියෙනවා.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 ඇතුලේ කොඹේ තියෙන්නේ. ඉතින් ඒ එවැනි පිරිසකට <clears throat> බයලජ්‍ය කියලා දුන්න සාන්තියක් ඇති වෙන්නේ නැහැ හිතට. මොකද ඒගොල්ලන්ගේ પરම්පරාවේදී තමයි මේ සෝදපාලුව සිද්ධ වුනේ. නමුත් ඒ ඒ අතර මේ සෝදපාලුවේ තෑහෙන රැල්ල තාම ආසියාකරේ රටවල් වල විශේෂම අගනවකරවල් වල ඒ සෝදපාලුව දිගටම යනවා. බලාපොරොත්තු නැත්තරම් ගන්ධනව් වලත් දැන් ඒක සිද්ධ වෙනවා. බයලජ්‍ය දෙක නැතිවීම සමාජයේ ඉදිරි ගමනක් වගේ එහෙම නැත්නම් ජනසන්නිවේදනේ නැත්නම් තාක්ෂණයේ නැත්නම් පොහසත්කමේ නැත්නම් උගත්කමේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ අටුවාචාරින් වහන්සේලා පාව පිළි අර ගන්නවා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මේ බයලජ්ජාව පිළිබඳව තියෙන මිනිස්යාගේ හිතේ තියෙන මේ ගතිය මිනිසා පුහුණු කරන එක නෙවෙයි මනුස්ස මනසේ ස්වභාවයක් ඒක බුද්ධෝත්පාද කාලෙත් තියෙනවා අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා ඒ නිසා ඒක මකන්න බෑ ඒක යට තියෙන ධර්මයක්. හැබැයි හැම කෙනාම පිළිගන්නවා ඒක ජනප්‍රිය දේ වෙන්නෙත් නැහැ. බහුජන මතේ වෙන්නෙත් නැහැ. සුළු පිරිසක් මේක රකින්න. ඒ රකින්න පිරිස අබුද්ධෝත්පාද කාලවල පවා තියෙනවා. සරුවචන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට <clears throat> මේ වගේ ආර්ය සීලයක් තිබුණේ ඒ තපස් සීලය තමයි තිබුණේ. ඒත් තමයි ඒ තපස්සරුන් විතර රකින්න සීලය රැකගෙන අරණ්‍ය වාසී වෙලා වැඩ කටයුතු කරන ලොකු පිංකම් කරන්න බෑ. නමුත් මේ කම්මසගත ඥාන සම්මාදිටිය රැක්කා. කම්මසගත ඥාන සම්මාදිටිය රැකුණා. ඒ නිසා එතනදී කියනවා යම් කිසි කෙනෙක් කම්මසගත ඥාන සම්මාදිටිය හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.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 ඉන්දිය සංවරය තිබුණා. ඒ නිසා අත්තානුවාද බයක් එයාට එන්නේ ඒ වගේම ਸਰවචනංශේ ජයකණුවක් වගේ පෙනී ඉඳලා කියනවා ලෝකේ සතුම් මරද්දී හොරකම් කරද්දී කාමීත්‍යචාරය කරද්දී තොටේ කටේ තොලේ ගෑනුත බොරු කියලා මෙහි සචන පරිසවචන කරද්දී කවම කවදාකවත් හොරකම් නොකරන කෙනාට සතුන් නොමරන කෙනාට කාමීත්‍යාචාරය නොකරන කෙනාට බොරු කේලම් හිස් වචන නොකියන කෙනාට නිিন্দা කරන්න පුළුවන් කමක් නැහැ කියලා.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 හිස් වචන බොරු වචන පරුස වචන ටිකක් ඉගෙන ගන්න ඕනේ කියලා ජීවිතේක යාමයක් තියෙනවා. ඒක හිතනවා එහෙම නැත්තම් අපේ පන්ති ඉන්න කට්ටිය මාව කොම් කරાવી. අපේ සමාජය මාව කොම් කරાવી කියලා. නමුත් ਸਰවඥාන්සේ පැහැදිලිව කියනවා. කවුරු දුච්චරිතක හිටියත් සුචරිතයට යන මනුස්සයාට කටක් කරලා බහින්න විදියක් නැහැ.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 හරියට මේ දේ කෙරුවොත් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යමෙක් ධර්මය අරසා කරනවා නම් තමන්ට ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි සමහරු හිතනවා මේ සීල ආරක්ෂාව කරනකොටම සමාධි ආනිසංස ලැබෙයි කියලා. ඒක නෑ. සීලය ආරක්ෂා කෙරුවොත් අපිට ලැබෙන්නේ සීලානිසංස විතරයි. ඒක පතල ගන්නත් බෑ. සීලානිසංස එන එක පිටකෙනෙකුට නතර කරන්නත් බෑ. රජෙකුට නතර කරන්නත් බෑ. යමයට නතර කරන්නත් බෑ. සක්‍ර දෙවියන්ට වෙනස් කරන්නත් බෑ. මොකද හේතුව ඒක යන්නේ ධර්මානුරූපෝ කර්මානුරූපෝ චිත්ත නියාමයක් අනුව. ඒ කෙනාට දඬ බයක් එන්නේ නැහැ ඒක නිසා. වැරදිට මේ දඬුවම් කරලා හුිරේ විලංගුවේ දාන්න පුළුවන් කමක් නැත්තේ නෑ දැම්මත්. එහෙම කෙනා දැම්මත් මේ කෙනා කවදාවත් පැකිලෙන්නෙත් නෑ පසුබාන්නෙත් නෑ. සමාජයේ වැරදි චෝදනා කරලා කෙරුවට එයා දන්නවා හෘදේ සාක්ෂි වශයෙන් අත්තානුවාද බයක් මට නැහැ. පරානුවාද බයක් නැහැ. දන්නෝ දනි. නමුත් මේ අවනීතියක් ක්‍රියාත්මක කළා මට කරදර කරයි කියලා කවදාකවත් ඉතරක් කරගන්න වෙන්නේ නැහැ.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 හැබැයි ඒ කියන දේ කරා. ඒත් හරීම true to type කියන දේ කරන කරන දේ කියන මට්ටමට හිටියා. ඒ නිසා ඒ බයලජ්ජාව ඇති කරගෙන කර්මේ සාකන් බලය ඇති කරන වැඩ කරන කෙනාට නොබෝ කලකින් තේරෙන පටන් අර ගන්නවා තමන්ට ලැබෙන ධර්ම ආරක්ෂාව.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 එහෙම එකක් නැහැ. ඒ ඔක්කොම අයිතිකාරෝ ඉන්නවා. ඒවට අයිතිකාරෝ ලේබල් ගහලා තියෙනවා. ඒ ලේබල් ගහලා තියදී දැක්කේ නැහැ කියලා හො කොහොම කරන්න ගියත් Tamange හිත රැවටෙන්නේ ඒකට කියනවා කාමෙන් මුසපත් වෙලයි කියලා. මුසපත් වුණාට පස්සේ සමාජයට විශාල අවුලක් වියුලක් ඇති වෙනවා. ඒක තේරෙන්නේ නැහැ කියලා කියනවනම් ඒ තරම්ම කියන්න පුළුවන්. ඒක දෙමලෙන් කියන කාමම් තල කරවන්ද ආඩද කියලා. කාමේ ඔළුවට ගහලා නටනවා උගේ. ඉතින් ඌට පේන්නේ අනිත් පැත්තට වෙන හානි. බඩහිර තියෙන සඳ අද තියෙන සભ્યත්වයේදී ආ බලනකොට කොයි පැත්තට යනවද කියලා හිතන්න බෑ.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 මරලා එකතු කරන්න කියපු ඇඟිල්ල ළඟ තිබ්බොත් සිනිගඳ ගන්නවනේ. කුණු ගඳ ගන්නවනේ. ඒක නිසා ගලක් යට අරෙමේ හැංගුවා. නමුත් සත්තු අරගෙන ගියා. අච්චර මහන්සිලා මිනිහෙක් මරලා වෙලා ඇඟිල්ල ගත්තාම අනිකාස් කියලා බනකොට නෑ කුණු වෙලා. ඊට පස්සේ තේරෙනවා කවදාකවත් 1000ක් එකතු කරන්න බෑ.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 අර අරමුණත් එක්ක සතිය පිහිටන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්නේ ඊට පස්සේ විග්‍රහ කරලා බලන්නේ මොකද්ද කියන්නේ කියලා එතකොට යයින් අහන්න වෙනවා පොඩ්ඩක් කාරණා කියන්න මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට යාර කියන්නේ මම සාමාන්‍යයෙන් කැමති උනේ මගේ හිත ආනාපානේ තියනවා දකින්න. නැත්තම් සක්මන් කරන වෙලාවේදී පියවරේ තියනවා දකින්න. එහෙම නැත්තම් මගේ හිත පිම්බීම ඇකිලේ තියනවා දකින්න. ඒක තමයි මට දීව කමටහන හරි. දැන් මේ පිම්බීම ඇකිලිම හෝ ආනාපානේ ඉඳගෙන ඉන්න වෙලාව මොකද උනේ? හිත පිට ගියා. දැන් හිත පිට යන්නේ මොකේටද? එතකොට දැන් අකුසලෙ කියන්න වෙනවනේ මගේ හිතපිගේ සද්දකටය වේදනාවකටය හිතවිල්ලකටය කියලා. ඊට පස්සේ අරගෙන නැවතත් නැවතත් හිත පිට යනකොට යන්නේ සද්දකටමද කියලා බලන්න. වේදනාවකටමද කියලා බලන්න. හිතවිල්ලකටමද කියලා බලන්න. ඒ හිත නිතරම සද්දවලට යනවනම් ඒක ඔයාගේ පෞද්ගලික ලක්ෂණයක්. පෞරුෂත්වයේ පෙන්වන ලකුණක්.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 ඊට පස්සේ ඒ පුද්ගලයා මේකයි භාවනාදී කිව යුත්ත කියලා දන්නවනම් සිද්ධ වෙන සංගතිය දන්නවා. මො කමටහන් සුද්ධ කරන මේක පැහැදිලිව කැඳේ ගල බීර වගේ කියන්න පුළුවන් නම් ඒකෙන් ඒ මන ඒ පුද්ගලයාගේ මේ sannivedanayen ඒ දකින දක්ෂකම නිසා ඕනම කෙනෙකුට යට උදව් කරන්න පුළුවන්.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 පාපතරයි කියලා පාවිච්චි කරනවා. මාරපාක්ෂිකයි කියලා පාවිච්චි කරනවා. තමන් භාවනා කරනකොට පැමිණෙන අසහසුතා දන්නවා ඕනේ නම් තව විස්තර සහිතව බලතැකේ. නමුත් ඒක සාකච්ඡා කරන්න අකමැත්ත කමරහන් වාර්තා ඇතුල් කරන්න තියෙන අකමැත්තම ඒකමයි අකුසලයේ කියන්නේ. මේක ඉදිරිපත් කරන්න පුළුවන් ඒක බයලජ්ජනතිකමක් නෙවෙයි.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 වසංගන්න එපයි කියන්නේ. ඒක ඒක අපේ ප්‍රශ්නයක්. එයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයාට දෙන එක හරියට වර්ණගෙන එක විතරයි. ඒක වසංගලා මම නුසුදුස්සෙක් බාටපත් කරන්න හදනවා නම් එයා විහිං ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට කිසිද්ද වෙනවා වීසා කැන්සල් කරන්න අයින් කරන්න විතර. මොකද අනික් කට්ටියට පිළිලයක් වෙනවා ඒක. එතනින් අර හැකි සංඥාව තියෙන අයට මෙයාගේ වචන ක්‍රියා හිතවිලි සේරම බාධාවක් වෙනවා. හරි. ගුරු හිරුණා වගේ වෙනවා. ඒ නිසා භාවනා කරනකොට සමග්ගානන් තපෝසුකෝ වගේ තමන්ගේ தত্ত্বය හෙලි කරන්න පුළුවන් ගතිය. හෙලිදරව්ව ඒක අපිට හම්බෙන ධර්ම ඥාතිත්වයක්. අපි එකම පවුලේ අය වගේ මම කියන්නේ එකිනෙකාට කතා කරනවායි කියලා. නමුත් ධර්ම සාකච්ඡා වේලාවකදී ඇති දේ ඇති හැටියට කියන්න පුළුවන් නම් අකුසලයේ දැන ගැනීම හරහා කුසලතාවයක් ඇති කර ගැනීමට ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට යාට කියන්න පුළුවන් මම වෙනදා නම් මට ආනාපාන දෙක තුනක් කරනකොට හිත පිට පයින්නවා. තාම හිත පිට පයින්න දැන් තුන හතරක් කරත හැකියි. පහක් හයක් කරත හැකියි. ආදි වශයෙන් එහෙම නැත්නම් මට එන බාධක වලින් වැඩියෙන් මෙන්නේ හිතවිලි. නැත්නම් වැඩියෙන් මෙන්නේ වේදනා. වැඩියෙන් එන සද්ද හෝ ප්‍රමාණ කළා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ දියේද්දිත් මම කරනවා කියලා හිතමු භාවනා දිකට කරනවා. තොරතුරු ලැබෙනවා නම් ඒ කෙනාටම මෙන්න මේ විදිහට මේක ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. අපි හිතමු හිතවිලි එන්නේ කියලා. පටන් ගන්නකොට ටික වෙලාවක් කාණ පණ හිතවිලි එනවා. දැන් මේ හිතවිලි වල ගියාට මුළු පරියන්කෙම හිතවිලි වලට යන්නේ නැහැ මේ හිතවිලි වලට ආනාපානදලා පණින පැම්ම වගේම දැන හෝ නොදැන හිතවිලි වල ආයෙත් ආනාපානෙට පයින් වෙලාවක් තියෙනවානේ. අන්න මේක අල්ලගත්ත දවසේ එයාට තේරෙන පටන් අර ගන්නවා. හිතිලුලින් ආනපනින් හිතිලට හිත පැන්නට ස්ථිරහානියක් වෙලා නැහැ. ආයෝන වෙලාවක හිතවිලි කියලා ආනපන ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්කම තමයි මනසකම කියන්නේ. මේක තමයි අපි යටපත් කරගෙන ඉන්නේ. කොච්චර හිත පිට ගියත් ඒකාන්ත සිද්ධි දිගට යන්නේ නැහැ.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 ඒක හරි ලස්සන මේ ගැලෝ මාර්ගයක් කරලා දෙනවා. මම හිතන්නේ අඟුලිමාල හැම පැන්නේ උතනින් තමයි. අකුසල් කරනවා කියන එකේ කුට්ටි ගණන් අකුසල් කරලා තියෙනවා. නමුත් ක්‍රමවේදය අල්ලලා දුන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන පැලිරක් තියෙන ගහපම් පුපුරනවා කියන. ඒ සංකදම සූත්‍රයේදී නිගණ්ඨනාත පුත්ත කියන යන්නේ තීත පරිබ්‍රාජකයාගේ ගෝලයක් එනවා ਸਰුවචනාංශ ළඟට නිකන් වැඩි හිටියෙක් දකින්න එන වගේ සාසුණු වංශ නමක් වගේ.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 හොරකම් කරන්න එපයි කියන්න තියෙන්නේ. නමුත් මේක ඇතුලේ පොඩි පැංගිරි ගතියක් තියෙනවා. සරුවචනාංශේ ආ එහෙම කියනවනම් සතුන් මරන කෙනෙක් කියමු. බහුල වශයෙන් සතුන් මරන කෙනෙක්. එයා දවසේ වැඩි වේලාවක් ඉන්නේ සතුන් මරමින්ද නැත්නම් සතුන් නොමරමින්ද කියලා. ඒ මනසයා පැයක් දෙකක් හෝ විනාඩි ගානක් සතුන් මරයි. අනිකුල සතුන් මරන්නේ නැහැ නේ. ඉතින් නෑ පයන්න බෑනේ. බහුල බහුල කරන්නේ යම් බහුල යම් බහුලම් කරදී තන් තන් නියාති වැඩි වැඩියෙන් කරන අකුසල කර්මයට සතුම් මේ අපායන් ඉතින් එහෙම නෑ මනසේ දවස පුරාම සතුම් මරන්නේ නෑනේ. හොරකම් කරනවා කියමු. හොඳ කුට්ටියක් කඩාගත්තට පස්සේ ਉਹ මාස ගාණක් අය හොරකම් කරන්නේ නෑනේ. ඊට පස්සේ කාමීත්‍යචාරය කරන මිනිහා දන්න ඕක හැමදාම කරන්න බෑ. ඒ ඒ ඒක යුගයක් තියෙනවා ඒක කරන්න හිතනවා ගෙරුවට පස්සේ කරන්න බෑ. ඒකට බුදුරජාණන් කියනවා එනම ওই විදිහට බලනකොට අපායේ කවුරුත් ඉන්න බෑ. කිසි කෙනෙක් සදාකාලික පව් කරමින් නැහැ. බොරුව කියන මේ හිසචන ඔක්කොම කතා කරනවා. එතකොට අර මේ අසිබන්ද පුත්ත ඔළුව පාත් කරගන්නවා. යම් බහුලං යම් බහුලං කරෝති තන්තන් නීයාදී යමක් යමක් බහුල කොට කරනවා නම් ඒ අනුව තමයි අපාගත වෙන්නේ කියලා.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 ඒක නිසා මම නොකර ඉන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තොත් හිතපන් එමන්ස සතුම් මැරීම අඩු කරයි කියලා, වරකම් කිරීම අඩු කරයි කියලා, කාමීත්‍යචාර අඩු කරයි කියලා. මෙහෙම ගිහිල්ලා මේ දවසක මේ මිනිස්සයා වැඩි දුරටත් හදාරනවා මේ සතුම් මැරීම කියලා කියන්නේ පරපණ නැසීමක්.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 එයාට අවස්ථාවක් දෙනවා අනික් අයට වැඩි සංවේගයක් පිටවලා මෙන්න මේක දිහා හොඳට බැලුවොත් Tamanට අනිත් පැත්ත කරන්න පුළුවන්. নিকකමට හිතන්ට චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක වෙන්න කොච්චරක් ඒ කරපු ඡන්දකම් කාලිංග යුද්ධදී ඇතිවෙච්ච ඒ භයානකම Tamanට පාඩමක් වුණා. දුටුගැමුණු රජුරෝ මුළු ශාසනයම නැගී හිටවන්න පුදුමතර දුෂ්ට ගතියක් නැතිවුනේ කලින්. ඒ කියන්නේ දුට්ට ගාමිනේ කිව්වේ. ඔව් වැඩියෙන්ම ශාසනයට වැඩ කෙරුවේ එච්චන. ඒකේ නම්. නමුත් අපි වෙන දෘෂ්ටි කෝණකින් බැලුවා නම් මේ දෙන්නම දාමරිකයෝ. මේ දෙන්නම අන්තිම කඩප්පුලියෝ. නමුත් බලන්න බලේ හම්බුණාට පස්සේ ඒගොල්ලෝ දැනගත්තට පස්සේ මොන්න තරම් සේවයක් කරනවද කියලා.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 නැත්නම් පෞකාරයට ගල් ගහන එක තමයි හැම තැනම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා දවසක කෙනෙකුට පරෝපදේශ සහිතව මේ යාන්ත්‍රණය බලන්න නම් යාට දැනගන්න වෙනවා සතුම් මැරීම හොරකම් කිරීම ආදී අකුසල වීචිකම නතර කරලා මේ හිතට පොඩ්ඩක් අරස වෙන්න ඕන තැන පෙන්නනවා.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 ඒකාන්තයෙන් දුස්චරිත වෙනවා. පෞරත් කරනවා මාර්ගපාක්ෂිකයි. ඒක ගැන නොබලා නැත්තම් නැවත හැදෙන එක ගැන ආපහු එන එක ගැන බලන්න පටන් අරගත්තොත් තීරණ පටන් ගන්නේ ධර්මයේ තියෙන අයිරණිකම. ධර්මයේ තියෙන සජීවී ගතිය ඒ බලන දෘෂ්ටි කෝණයේ වෙනස විතරමයි තියෙන එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ.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 සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ කාලසටහන හැටියට අපි 10ට තමයි අපි පින් පැමිණි වීම ඔක්කොම කටයුතු කරන්නේ. ඒ නිසා මෙතනින් අපේ ධර්ම දේශනා කටයුතු නිමා කරනවා. අපි හතමාර වෙනකන් සක්මනක්. ඒ නිසා අපිට විනාඩි 50කට ආසන කාලයක් තියෙන සක්මනට ඒ මතක් කිරීමත් එක්කම ධර්ම දේශනාංකය මෙතනින් સમાપ્ત වෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.